බොහොම පිං ස්වාමීන් වහන්සේ අලුත් ප්‍රශ්නයක් අහලා තියෙනවා පිළිකාව කර්මජ රෝගයක්ද කියලා. බහුලව කර්මජ රෝගයක් හැටියට තමයි හඳුන්වන්නේ පිළිකාව කියන එක. ඉතින් ඒකෙන් අදහස් කරන්නේ පිළිකාව තුල තියෙන කර්මජ රූප විතරක් කියන එක නෙමෙයි. අපි ගන්න ආහාරයෙන් පිළිකා හැදෙන්න පුළුවන් පිළිකා අඩු වෙන්න පුළුවන්. පිළිකා ශෛල අඩු වෙන්න පුළුවන් ගන්න ආහාර නිසා. ඊට පස්සේ අපේ ව්‍යායාම, ඒ කියන්නේ ශරීර අභ්‍යන්තරයේ අපි තේජෝ ධාතු අඩු වැඩි කිරීම තුළ පිළිකා ශෛලවල අඩු වැඩිකම් වෙන්න පුළුවන්. ඒ නිසා පිළිකා ශෛල තුළ තියෙන ඔක්කොම කර්මජ රූප විතරක් කියන එක නෙමෙයි එකෙන් අදහස් ගන්න. පිළිකාව කියන රෝගී తত্ত্বය ඇතිකරන ප්‍රධාන වශයෙන් කර්මය බලපානවා කියන පොදු මතයක් තියෙනවා විශ්වාසයක් තියෙනවා ඒවා කර්මජ රෝග කියලා. ඒතකොට ඒක රෝගී තත්ත්වය නිර්මාණය කරන්නේ කර්මය. නඩත්තු කරන එක අනිත් ඒවාක් කරගෙන යන්න පුළුවන්. මතු කිරීම අනිත් ඒවාක් කරන්න පුළුවන්. දැන් ඒ ඒ අපිට කර්මය තිබුණා වුණාට ඒක මතුවෙන්න සාධක තියෙන්න ඕනනේ. දැන් මොගලන් හාමුදුරුවන්ට හොරු තලන කර්මය තිබ්බයි කියලා ඒ කර්මය විසින් ඇවිල්ලා තලන්න බෑනේ. ඒකට කවුරු හරි අර අසත්පුරුෂය ටිකක් ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඉතින් ඒ නිසා තමයි කියන්නේ දැන් ඔය ජ්‍යොතිෂඥයෝ එහෙම කියන්නේ තන මාරු කළොත් පිට රටකට ගියොත් සමහර අපල වෙනස් කරගන්න පුළුවන් කියලා. පිට රටට ගියන් පස්සේ තන මාරු කරාට පස්සේ අර සාධක ටික නැති වුනහම අර කර්මයට ක්‍රියාත්මක වෙන්න විදිහක් නැහැ. දැන් දෙව්ලොව එහෙම කරන්න බෑ. දෙව්ලෝ කොහෙ ගියත් ඒ කර්මයෙන් ඒ ඒ ක්‍රියාව සිද්ධ වෙන එකයි ඕපපාති කියන්නේ. අපිට තන මාරු කරලා කන කෑම මාරු කරලා ව්‍යායාම කරලා නොයෙක් බෙහෙත් දීලා නොයෙක් ಜಾති කරලා මේක වෙනස් කරනවා. ඒක තමයි මනුස්ස ලෝකේ තියෙන විශේෂත්වය. තිරිසනාටත් පුළුවන්. ඉතින් තිරිසනාට ටික කරගන්න ශක්තිය නැහැනේ. ඕපපාතික ආත්මවල කරන්න බෑ. බොහොමත් පිං ස්වාමීන් වහන්සේ තේරුණා. අවසරයි.